අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට සැසිවාරයකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඒ අතර වාරයේ සභාවෙන් නැගෙන අනිකුත් ප්‍රශ්න ප්‍රකාශන වලටත් සාදර වෙලා බිරිජි මාත් ඇවිල්ලා හිටමු සැසිවාරය ආරම්භ කරන්න ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා අවස්ථරය පැහැඳුනේ ගරු ස්වාමින් වහන්සේ සාමාන්‍ය සමාධියකින් ආනාපාන සති භාවනාව කරන මට සාමාන්‍ය ජීවිතයේදී gedara dora කටයුතු කරන අතරතුර නිතර කිපෙන සුළු බවක් දක්වයි. අයෝනිසෝ මනසිකාරයේ පැවැත්වීමට උත්සාහ කර සමාවෙන්න යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීමට උත්සාහ කරමි. උත්සාහය නිෂ්ඵල වී නිතර කෝප වේ. මා කුමක් කළ යුතුද? නිරෝගී සුව ලැබේවා. ඔය ඇත්තටම ඉස්ලාම් වෙන්නේ අපි කේන්ති යනකොට කේන්ති යන බව දන්නකම ඉතින් ඒක පහුවෙන්න පහුවෙන්න පාලනයෙන් ගිලිනවා. ඒ නිසා කේන්ති යනකොටම මුලින්ම අල්ලගන්න එක තමයි යෝනිසෝමනසිකාරය කියන එකේ එක අර්ථයක් මුලින් අල්ලනවා කියන එක. එහෙම නැත්නම් නුවණින් මෙනෙහි කරනවා කේන්ති ගිහිල්ලා අතරමඟදී අහුණත් පුළුවන් තරම් උත්සාහ කරනවා කේන්ති කියන එක පශ්චාත්තාප වෙන්නේ නැතුව මේක නීතරමට කේන්ති යනවා අද මට කේන්ති ගියේ මෙන්න මේ මට්ටමේදී මම අනිත් දවසේ මේට මෙච්චර යන්න ඉස්සර වෙලා කේන්ති යන්න ඉස්සර වෙලා මම මේක අල්ල ගන්න ඕනෑ කියලා ඒ මුලට ගැනීම තමයි ඒකට තියෙන්නේ එක විදිහක බලනකොට අමුතු අර්ථකථනයක් යෝනිය කියලා කියන්නේ ස්ත්‍රීලිංගයට. ඒක තමයි හැම තැනකම මුල. ඒ නිසා द्वේෂයේ මුල බලන්න ඕන. යෝනිය බලන්න ඕන. හටගන්ම බලන්න ඕන. ඉතින් ඒකට නිතර කේන්ති යන එකනට අදාහ වුණේ මට 99ට තද වෙලානේ. මට නම් 99 තෙට තද වෙලයි කියලා කියන්නේ. 99ට නැගලයි කියලා අනිදාස වලට 98 දී අල්ලතයි. ඊට පස්සේ 97 දී අල්ලතයි. ඒ කියන්නේ අපි අර පටන් ගන්න තැන කිට්ටු කරනවා. ඉතින් ඒක සිදුවෙන කාලේ නරඹන්නටත් ඒකට ලක් වෙන එකනත් වෙන්නේ වෙන මොනක්වත් වෙලා නැහැ මගේ කේන්තිය දිගටම යනවායි කියලා. යෝනසෝමනසිකාරපද හැංගීමක් තියෙන එක නා බලන්න කේන්ති අනේකත් යනවා. අල්ලන එකත් අල්ලනවා. වෙනදට වැඩිය මෝරණ්ඩ කලින් නියපොත්තෙන් කඩා ගන්න පුළුවන් වෙලාවේ අල්ල ගන්න පුළුවන් නම් මුලට ඇදීම සිද්ධ වෙනවා. ඒක තමයි යෝනිසෝමනස්කාරය කියන්නේ. ඉතින් ඒක හරි වෙහෙස කරයි. මොකද මිනිස්සු බයිනවා. උඹ භාවනාකාරයා. උඹට කොහොමද කියන තියන්නේ? අපිට තරම් නැති කියන තියනවායි කියලා. ඒ කෙනාට අහල අහල බලයත් විසුළු උහුළු විලු කරනවා. Tamandat හිතෙනවා. තාම කේන්ති යනවායි කියලා. නමුත් ඥානය කියලා කියන්නේ නෝනේ සලකා බලනවා කියලා කියන්නේ කේන්ති එච්චරටම අන්තයට යන්න ඉස්සර වෙලා එහෙම නැත්නම් මෝරන්න ඉස්සලා මල් පැල ගන්නෙන් ඉස්සර වෙලා චිත්තක්ෂණයට කලින් අල්ලා ගන්න වැඩපිළිවෙල වෙනවද කියන එකට තාම මේ ප්‍රශ්න කරුගේ අවධානය ලක් වෙලා නැහැ. නමුත් දන්නවනම් තමයි කේන්ති එන්නේ නිතරම කියලා මේක ඕන තරම් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මට වෙන්න තරම් විතික්‍රමණ වෙන්න ඉස්සර වෙලා මේ කේන්ති එනවා. ඒ කේන්තිය කවදාකවත් එක සැරේ එන්නේ නැහැ. විපස්සනා කරන කෙනෙකුට තියෙන සුද්ධ නීතියක් තමයි විපස්සනාදී කිසිම දෙයක් හදිසිය වෙන්නේ ඒ ඒක නිකන් බොරු කතාවක්. හැමදේම හේතුඵල සහිතව ක්‍රමිකව යන්නේ. ඒ නිසා ඕන තැනකින් අල්ලගත්තොත් ඊට කලින් හෝ ඊට පහු වෙන්න පුළුවන් අවස්ථාව Tamanට තියෙනවා ලෑස්තිලා යන කෙනාට. ඒ නිසා කේන්ති පිළිබඳ කේන්ති ගන්න නැතුව ඒ ඒක එන්න මෝරනකොට එනකොටම මුලින් අල්ලා ගැනීමේ කටයුත්තට අවධානය යොමු කරන්න නම් මොකද්දෝ සාහසික ක්‍රමයකට මොකද්දෝ හාස්‍ය ක්‍රමයකට මොකද්දෝ අරුම ක්‍රමයකට කේන්තියට කැමැති වෙන්න වෙනවා. අනිත් දවසෙත් වරෙන් එනකොට මම බලන්නේ කල්ැතු අල්ලන්න පුළුවන්ද කියලා. ඉතින් යෝනිසමනසිකාරය කියලා කියන්නේ කේන්තියට කැමැති වෙන එක කැමැති වෙන කියන එක පරිශ්‍රයට ලක් කරන අදහසෙන් කේන්තියට කැමැති වෙන එක නෙවෙයි. අයෝනිසමනසිකාරය කියලා කියන්නේ කේන්තියට කේන්ති ගන්න එක. මේ කේන්තියට කේන්ති ගන්න එක තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. ඒක තමයි කේන්තියට අවශ්‍ය කරන ආහාරය. ඒක තමයි කේන්ද්‍ර අවශ්‍ය කරන පොහොර. ඉතින් මේ පොහොර දාන්න නැතුව එක්කෝ මධ්‍යස්ත වෙන්න නැත්නම් මට කේන්තිකාරයා මට නැවත නැති කේන්ති වරෙන් එනකොට වෙනදට තරම් පමානොවි අප්‍රමාදීව මෝරණ්ඩ කලින් නියපොත්තෙන් කරන්න පුළුවන් වෙලාවේ අල්ලා ගන්න පුළුවන්ද කියන එක බැලුවොත් Tamandමත් ඒක නිරීක්ෂණය කරන එක නිරීක්ෂණය කළේවල එහෙම විනිශ්චයකට එන එක අමාරුයි. හිතුවට වැඩිය කේන්ති නිතර නිතර එනවා. ඒ වුණාට ඒක ප්‍රශ්නයක් නෑ. යෝනිසෝමනසිකාරය කියන වචනේ හාස්කම දන්නවනම් එන කේන්තිය එච්චර කල්යන්න ඉස්සර වෙලා මොර අතුයිති විහිදිලා මැවෙලා මල් පැලගන් වෙන්නේ ඉස්සලා අල්ලගන්න එක තමයි ඒක තමයි එකම ක්‍රම විපස්සනාට තියෙන්නේ අනිත් එක තමයි සමතේදී අපි කරන මෛත්‍රී භාවනාව නිතරම හිත මෛත්‍රී ශේෂ්ඨක පටන් ගන්නවා සුන්දර තැනක ජීවත් වෙනවා සුන්දර දේවල් ගැන කතා කරනවා නරක නපුරු කටුක දේවල් පුළුවන් තරම් බැහැර කරලා ප්‍රියමනාපයත් එක්ක ඉන්නකොට කීන්තිය తాවකාලිකව යඩපත් කරන්න පුළුවන්. නමුත් ආයශරයක් හේතුවක් අපම එන්න පුළුවන්. නමුත් මුලට අල්ලන්න ගියොත් අපිව කරන දෝසූපසංහිත කියන ගත්තොත් අඤ්ඤ නිමිත්තං මනසිකරෝති ආදීනවම් මනසිකරෝති අසති අමනසිකාරං මනසිකරෝති නැත්තම් විතක්කාන සංඛාර సంతාන. ඒ ද්වේෂයේ මුල පටන් ගන්නකොටම අල්ලන්න ඕනේ. ඒ නිසා මේක විතක්ක సంతාන සූත්‍රය අපි ගොඩක් සාකච්ඡා කරේ. චන්දුප සංහිත කියන පැත්තෙන් ඉස්සලම තියෙන එක. ඒක දෝසූප සංහිත පැත්තෙන් අරගන්න ඒ කාරණා පහමයි ඔය අපි සාමාන්‍ය භාෂාවෙන් කතා කරන්නේ. ඒ නිසා නැවත නැවතත් ඒ කෙනාට කේන්ති ආවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. කේන්ති නැතුව මේ වැඩේ විසඳන්න බෑ. එන්නම තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය ප්‍රගුණ කිරීමේදී තව තමන්ට හුරු එක මාර්ගයක් එනම් එක ආස්වාස් ප්‍රසවාස ඇතුළීම පිටවීම දෙක බඩේ පිම්වීම හැකිලිම හෝ තුන නාස අග හා ගැටෙන තැනක සිත තැබිය යුතු බව ඔබ වහන්සේ මුල් දිනවල අපට දේශනා කළ මෙම ආනාපාන සතිය තවදුරටත් ප්‍රගුණ කිරීමේදී තියුණු කිරීමේදී එම තෝරාගත් මාර්ගයේ පමණක්ම භාවිතා කළ යුත්තේද? යුතු නේද? නැතහොත් මේවා අතර සිතගෙන යෑමේ වරදක් නැද්ද? උදාහරණ වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස ඇතුල් වීම පිටවීම බලන අතරම පිම්බීම හැකිලීම වෙතටද හුස්මගෙන යාම ජීව විද්‍යාත්මකව හුස්ම පෙනහැල දක්වා ගමන් කරන බවත් එතනින් පිටවන බවත් අප ඉගෙනගෙන ඇත. මේ කරුණ භාවනාවේදී යොදාගන්නේ කෙසේද? මේ තැනදී අප සලකන්නේ නාසයෙන් ඇතුළන වායෝ ධාතුව බව මගේ සිතේ ඇත. මෙම කරුණු දෙක පහදා දෙනමින් කාණ්ඩ කිල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතන අතර තවත් කාලයක් අප යන අයට මෙම සද්ධර්මයේ බහලා දීමට ඔබ වහන්සේට සියලු ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි. සරල වගේ බෙන්නුනට ඊටාම ඒ කියන්නේ පටලවා ගැනීම තියෙනවා හොඳට පටලවාගෙන තියෙනවා. ආනාපානේ බලනවායි කියනවා ආයසරක් කියනවා නාසිකාග්‍රේ බලනවා කියලා ඊට පස්සේ කියනවා පිම්බි මැකිලින් බලනවායි කියලා. ඉතින් මේකට ආනාපානේ බලනවා කියන්නේ මේකට කියන්නේ මේ වායෝ පොට්ටබ්බ ධාතුව ප්‍රකාශ වෙන අවස්ථා තුනක් තියෙන්න පුළුවන්. වායෝ පොට්ටබ්බ ධාතුව උදර උදරච්ඡද චලනය අනුව පිම්බි මැකිලින් වශයෙන් පේන්න පුළුවන්. ඒ නැත්නම් ගැනීම හෙලීම් වශයෙන් පේන්න පුළුවන්. ඒ ගැනීම හෙලීම් වශයෙන් පේනකොට නාසිකාග්‍රය හෝ උඩුතොලේ හෝ මොකක් හරි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ එකක්වත් විනිශ්චය කරන්න එපා. අපිට යම් හේයකින් ලොකුම ලොකු වාසනාවක් තමයි ආනාපාන හිත ගන්න පුළුවන් නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතු ක්‍රියාවලිය බලනවනේ ප්‍රසිද්ධ දේ බලල්ලන්න මොකන්ද මොකද්ද වැඩියම පේන්නේ මොකද්ද ප්‍රකටව පේන්නේ මොකද්ද හොඳටම ප්‍රසිද්ධව පේන්නේ එච්චරයි ඒක බලාගෙන ඉන්නකොට මොනව වෙනුනත් කමන්නේ හැබැයි ඒක බලන එක තව එකක් බලන්න ගියොත් එන ලකුණු කැපෙනවා එනිසා බලනවා සහ පේනවා කියන දෙක විස්තර කරන්න වෙනවා Tamanට ප්‍රසිද්ධ තැන බලාිනකොට මොන දේ පෙනුනත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ දේ බලන ඉන්නකොට තව දෙයක් බලන්න කියනවා අනිවාර්යයෙන් මේ දෙයට අනදර කිරීමක් වෙනවා. මේකෙන් පැන යාමක් වෙන නිසා බලන්න යෑම යමක් කරන්න යෑම චේතනාපූර්වක හැම වෙලාවෙම විපස්සනාට වස. ඒ නිසා මෙතන හරි සංකරතමක් තියෙන. ලේසිම ක්‍රමය තමයි කායට හිත යොදනකොට මැරළ නැති බව ලක්ෂණයක් වශයෙන් හුස්ම ගන්න බව තේනවා නම් ඒක තේරෙන්නේ උදරච්ඡද චලනයේද ප්‍රසිද්ධව පේන්නේ නැත්නම් නාසිකාග්‍රේද නැත්නම් වෙන කොහෙද කියලා එයාටම පෙන්වන්න කියන්නේ. ඒක තමන් තෝරන්න ගියාම තමයි ප්‍රශ්නේ මතුවේ. ඊට පස්සේ ඒක මූලස්ථානය කරගෙන ඉන්නවා. එතකොට කොච්චර දෝ පේන්න පුළුවන් ආනාපානෙන් තොර ඇඟේ වතුර නලියනවා වගේ, කූඹි දුවනවා වගේ, උණුසුම් පදාස, සීතල ඕන දෙයක් පේන්න පුළුවන්. ඒකක්වත් බාධාවක් නෙවෙයි ඔක්කොම භාවනා දියුණු. හැබැයි ඒව බලන්න ගියොත් එහෙනම් ලකුණු කැපෙනවා. එහෙනම් හිත කැඩෙනවා. පෙනුනට කමක් නැහැ. ඉතින් ඒක නිසා මේ මූලික උපදේශ පන්තිය නැවත අහන්න gedera ගිහිල්ලා හරි කමක් නැහැ. ඔක්කොම පට ඇරලා කියලා තියෙනවා. නමුත් Taman ටිකක් භාවනා කරන්න තු මේ මොකද්ද මේ කියන්න හදන කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා එක සැරෙන්න තේරුන්නේ නැහැ කියන එක දෝෂෙකුත් නෙවෙයි. ලක්ෂ වාරයක් අහලා හරි කමක් නැහැ. මේ භාවනාවේදී ඇති හැටිය දකිනවා මිස ඇති හැටිය බලනවා නෙවෙයි. බලන්න ගිය ගමන් පටලවෙනවා. මෙතන ඉන්න හුඟව දෙනකොට භාවනාවට බැහැ ගන්න බැරි ඒගොල්ලෝ මොනවදෝ gederin හිතාන ඇවිල්ලා තියෙනවා. ඒව බලන්න තටමනවා. මේ තටමන තාකල් බල්ලා වලි ගැල්ලන්න කරකෙන්නේ හයියේ. එච්චර තමයි. එක දන කරකැවෙනවා. පොඳුරට විවේක වෙලා මොනවද පේන්නේ කියලා ඒක තව කෙනෙකුට පේන තාලෙම කියනවනම් භාවනා 150ක් විතර ඉවරයි. ඉතින් අපි අද ඉන්නේ 7 වෙනි දවසේ. ඒ වුණත් අපි අර මූලිකම දේවල් තාම සාකච්ඡා කරනවා නරකක් නැහැ. මොකද මේ කාරණාව ලේසි නෑ. ඔය gedirin ගෙනාපුවයි එහෙම නැත්නම් මේ එක එක දේවල් ලොක් කරලා බලන්න හදන ගතිය වෙනුවට පෙනෙන්නේ මොකද්ද ප්‍රසිද්ධව ඒක අටුවාචාරින් වහන්සේ විසුද්ධි මාර්ගයට අටුවාව ලියනකොට සඳහන් කරලා තිනවා යතාපාකටං විපස්සනා බිනිවේසෝ පච්චා අනුපහට්ටං අනුපහට්ටං තේනපි උපායේන උපට්ඨපෙත්තා සම්මසිතබ්බා බැස ගන්න වෙලාවට ප්‍රතිත්තනෙන් බැස ගනින් බැහැගෙන ඉවරනාට පස්සේ උඹට පේන්න පටන් ගන්න. ඒකෝට සමස්තයෙන් බලපන්. ඉස්සෙල්ලා පටන් අරගන්නේ ප්‍රසිද්ධ තැනින්. ඒක ඔය වචන කටපාඩම් කරලා කියන වගේ නෙමෙයි කරන්න ගියාම අපි බොහෝ විට මේ ඉසලාපු කන තීදි වාතය ආපු අඟ ලොක් කරගන්න යනවා. ඒක කරන්න ගියොත් ඉතින් පටලැවෙනවා. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යන අතරතුර එෙහිදී සමාධිය නොඇදී සිටින සිතේ යම් තද බවක් දැනුණු විටදී ආනාපාන සති භාවනාව නොකොට නවසීවතික සහ නවසීවතික භාවනා පහ පිළිකුල් සහ පිළිකුල් භාවනාව අවිදිත භාවනාව කිරීම සුදුසුද? ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුව පතමි. තව ලයිස්තුව තියෙනවා 40ක් ලියත හැකියි. ප්‍රශ්නයක් නැහැ. ඒක තියෙන බව දන්න බව පේනවා මට. ඒක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. ආනාපානෙ වඩනකොට අපි සමාධියක් නෙවෙයි බලන්නේ ආනාපානෙ මේ ආස්වාසේ මේ ප්‍රාස්වාසය කියලා දැනන සතිය තියනවාද කියලා ඒක ගැන සඳහනක් නැහැ මේ ලිපියේ. මේකෙදී කියලා තියෙන්නේ ආනාපානේ බලනකොට සමාධි වෙන්නේ නැහැ. තද ගතියක් වැටෙනවා. ඒ කියන්නේ කොහෙන් හරි ආනාපානේ නොකර වෙන එකක් අල්ලන්න දඟලන ගතියයි පේන්නේ තියෙන්නේ. ඒ නිසා ආනාපාන සතිය කියන්නේ ඔය මොකක්වත් නෙවෙයි. මම මේ වෙලාවේදී සද්ධාහනව නෙවෙයි, රූප බලනව නෙවෙයි, වේදනා විඳිනව නෙවෙයි, හිතනව නෙවෙයි, හුස්මේ ඉන්නේ කියලා දන්නවනම් එච්චරයි. ඒ නිසා ඒක පිළිබඳව බොහොම සාදරව බලන්න ඕනේ. එහෙම නැත්නම් කැත්ති තියාගත් මාළු කෑල්ල වගේ නවසීක ජීවිතිකට යන්නේ කොහොමද කියලා බල බල ආනපනදියා වැළුවොත් ඕක තමයි පේන්නේ. මේ මම අහිංසක විදිහට කියන්නේ මගේ මූලික උපදේශ පන්තිය නැවත හුඟක් දෙන්න. තීරලා ඒක කරන්ඩ ඒ කරන දේ කියනවා නම් මේ මේ එකක් අසු නුසුසුකම් විදිහට මම තගින් බලන්නේ මේ මොන જાති යෝජනා කරත් තාමත් ඕන තරම් ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වේ සතිය පවත්වන්න මෙවැනි ලියුම් ලින්ක් කෙනෙකුට පූර්ණ සුදුසුකම තියෙනවා. ඒක පිළිබඳව මට 100 200ක් විශ්වාසයි. ඒකේ නාමේ යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කීම බැදිවල යන්නේ මං බුලා වූ එක කුසෙයි කියලා নানা ආකාර යෝජනා ක්‍රම ව්‍යාපෘති ගෙනාවට ඉඳගෙන ආනපාන දාන්නත් එපා මම මෙතන ඉඳගෙන ඉන්න බව දන්නවනම් වැඩේ හරි. કોઈ හිතන සමාධිය හෝ ඊන් තදගති ඕන දෙයක් අරකට සම්බෝල්. ඒ නිසා කරුණාකරලා ඒ ටික දැන් හත් වෙනි දවසේ ඉන්න බව දෙවෙනි සැරේටත් මම මතක් කරනවා. තාම මේ මූලික දේවත් සුද්ධ කරගත්තේ නැත්නම් අපි අන්තිමටම ආයෙත් යන්න ලැහැත්තිලා කමටහන් මාරු කරන්නයි. අනේ ස්වාමීන් වහන්සේ අන්දිස්සලා කමටහනක් දෙන්නකෝ කියන්නයි පටන් ගන්නවා. ඒ වෙනුවට දැන්වත් අඩු ගන්න බලන්න මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව ඉඳගෙන බවට අවදි වෙන්න පුළුවන්ද? ඒක දිගේ ඉදිරියට යනකොට ඕන තරම් ඉස්සරහට ওই නවසීවතික වගේ කරත හැකියි. නමුත් ඉන්න බවවත් දන්නේ නැත්නම් මොන නවසීවතිකද? මම මේ දැන් මෙතන ඉන්න බවවත් දන්නේ නැතුව කොහෙ යන්නද? මම කරන්න දන්නේ මේ මූලික පදනම සකස් කරලා දෙන්න නිසා නැවත සැරයක් නියතමානීව උත්සාහයක් කරලා බලන්න කියලා මම ඉල්ලා හිටිනවා. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා පිළිබඳ විස්තරය 1 සක්මන යටිපතුලේ තුවාලයක් නිසා උඩමළුවට ගිය නොහැකි විය. ලනුපැදුරේ සක්මනේදී විලුඹේ සිට මහ පුරැංගිල්ල තෙක් යටිපතුලේ ස්පර්ශය හොඳින් දැනේ. මෙනෙහි කරන්නේ ස්පර්ශයයි. ලනු ගැටවලට තදවීම, එවිට උණුසුම, පාය දෙහිල් වීම, එවිට සිසිලස හොඳින් දැනේ. ශබ්ද බාධාවක් නොවේ. සිතවිලියයි. නැවත සතිය පිහිටුවමි. වරින් වර අසතියෙන් සිතවිලි වැල්ලයි. ආපසු හැරෙන තැනට පියවර දෙකක් පමණ දී සූදානම් වී දෙනෙත් පියා ගනිමි. හැරෙන තැන නතර වී මම දැන් මෙතන යයි මෙනෙහි කරමින් තප්පර 20ක් 30ක් පමණ සිට දැන් පියා පියා දැස් පියාගෙනම හැරෙනවා හැරෙනවා යයි මෙනෙහි කරමින් හැරෙමි. දෑත දෙපය ලිහිල්ව තබාගත් විට සිරුර සැහැල්ලුව සරලව දැනේ. ඉදිරියට හෝ පසුපසට බැඳගත් විට මුලදී ජවයක් එයි. මදකින් එයද රතයක් සේ නැගෙන විට අත්වල පිහිටීම අත්වල පිහිටීම මාරු කරමි. දෙක පරයන්කය. ඊයේ හා අද පරයන්ක වලදී වරණ ඇතුළු පිම්බීම හැකිලිම කමඨහනින් නිතර සිත පිට යයි. එවිට පිම්බෙනවා හැකිලෙනවා යයි මෙනෙහි කරමි. හොඳටම අවදි බව ඇත. ඊයේ නළලේ වම්පස මැස්සක යන වාසේ දැන්නේ. කෙටි ඍජු මාර්ගවල නතර වෙමින් හැරි හැරි එය ඕලාරික ගමනකි. ඉන් මදකට පසු ඊට වඩා සියුම් ලෙස දිමියන් ඇවිදින වාසේ අක්‍රමවත් ගමනක්. වම් වම්පස කම්මුල නළල හා මණික් කටුවේ දැනිනි. අද මැස්සාට හා දිමියාට පසු දිගටම දැනෙන්නට වූයේ කූඹ යනවා වැනි ඊතා සියුම් අක්‍රමවත් ගමනකි. නලල කම්මුල පිට හා ගෙල යන තැන්වල කිති දැනීම නිසා කීපාරක් අතින් පිස දැම්මෙමි. මෙය එක්කෝ ධාතු වල ක්‍රියාකාරීත්වය නැත්නම් භාවනාවට බාධක වූ සිතේ මායාවකී සිතුනි. කෙසේ වෙතත් විනෝදයක්ද ඇතිවිය. ඔබ වහන්සේට මෙසේ පැවසීම සඳහා වාක්‍යද මේ ඒ වෙලාවේදී සිටේ සකස් විය. ඒ බව දුටු විට ආපසු සිත කමඨහනට ගත්ෙමි. මේ මුළු ක්‍රියාවලියටම යටින් පිම්බීම හැකිලිම පැහැදිලිව පෙන්වි. මේ සියලු දැනීම් වැඩි වශයෙන් සිරුරේ වම්පසය. එහි විශේෂයක් ඇද්ද? මේ අතර වරාණ තුල හිස පමණක් නොව උඩුකයම වමට බර වූ බව වරින් වර පෙනී ඍජු කරගතිමි. කඩාවැටීමක් එය කඩාවැටීමක් නොව හුදෙක්ම ඇලවීමකි. දෙක ඊයේ හා මුල් දවස්වල පරයන්ක වැඩි කොටස පටන්ගත් වේලේ පටන්ම සිත පිටයයි. නපමාව කමටහන්නට එමි. නැවත පිටයයි. බොහෝ විට මුල පටන්ම මුළු උඩුකයම ඉදිරියට හෝ දකුණට නැවී හිස කඩා වැටුනි. එය විගසින්ම දැනගෙන කෙලින් වෙමි. නැවත එසේ වෙයි. සිතවිලි බහුලය. ඇතැම් මේවා අවුල්ය. එහෙත් දැඩි ආවේග කිසිවක් නැත. සාමාන්‍ය පැවැත්ම SMS ක්‍රමයටය. දානය ගන්නා විට ආහාර පිඩ මුවටගෙන දැස පියා ගනිමි. එවිට මුළු සිරුරම නොදැනි දත් දිව සහ උඩුතල් පමණක් සැපීමේ ක්‍රියාවේ යෙදෙන බව පමණක් දැනේ. ගිල්න විට උගුර දැනේ. වතුර බීමේදී වීදුරු අල්ලාගත් අත දෙතොල හා දිව පමණක් දැනේ. මේකදී ඇත්තටම ක්‍රියාකාරී ජීවිතය විස්තර සක්මනේ විස්තර හොඳයි. නමුත් පරියන්කේ විස්තර එච්චරම ගොනු වෙලා නැහැ. මේ ලියපු ටිකම නැවසරයක් බැලුවා නම් මේට වඩා ගොනු කරන්න ඉඩ තිබුණා. කෙසේ නමුත් මේ අවදි භාවය පිළිබඳ කතා කරලා තියෙනවා හිත පිට ගිහිලා නැවත එනේ ගැන කතා කරලා තියෙනවා ඒ වගේම කූඹි නලිය නැසේ ආනපනේ බලන්න පුළුවන් බව කතා කරලා තියෙනවා ඒව ඇත්තම සෙල්ලක්කාර ගතිය ඉතින් ඒවත් කීපයක් එක තමයි ගමන යන්නේ. එහෙම නැතුව අපිට කිසිම වාහනයක් නැති පාරක පිම්බීම හැකිලින් විතරක් වාහනේ නැගලා යන ගතියක් නැහැ. ඉතින් මේ ඔක්කොම විනෝදයකට කරගත්තොත් මේවා සෙල්ලක්කාරකමට කරගත්තොත් අර එදිනදා ජීවිතේ කැම කන්නකොට වතුර බොනකොට පේන සජීවීකම වගේම මොදේට පරියන්කේ වාඩිලා පිම්බීම හැකිලින් බලනකොටත් පොඩි පොඩි අරියාදු කීපයක් තිබුණට මේ පිම්බීම හැකිලිමත් එක්ක සුහදකම නැත්නම් අන්‍යම් ප්‍රේම සම්බන්ධය කියන්නකෝ පවත් ගන්න පුළුවන්. මේක නෑ ඇත්තට මේක අනියමක නෙමෙයි මේක ඇත්තටම නියමම කතාවද ගෑණි. අනියම් ප්‍රේම සම්බන්ධය තියෙන්නේ මේ මේ සද්ද වේදනා හිතවිලිත් එක ඒකත් තියා හොරෙන් බලන ගමන් අල්ලපු ගෙදර ගෑණිත් එක්ක දීගේ කන්නත් පුළුවන්. ඒක හොඳ නෑ පොඩි උන්ට කියලා දෙන ඉතින් පොඩි උන් නෑනේ මෙතන ඒක නිසා ප්‍රශ්නයක් නෑ. මේ නාගයාට ඌවා කිව්වට මං හිතන්නේ පිටපොටේ අයියා. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. මට දැනගන්න ඕන අර එකක් මේ ඒ කූඹි දුවනවා සත්තු යනවා වගේ දැනෙන එක ධාතු ක්‍රියාකාරීත්වයක්ද නැත්නම් මේ ඒ ගැන කලබල වෙන්න බෑ. ඒකල කලබලිච්ච ගමන් වෙන්නේ ආනාපානට අනදර කරනවා. ඒක උරු වෙලා ඒක ඇත්තටම නිකන් පසුබිම් සංගීතයක් වගේ චිත්‍රපටයක තියෙන පසුබිම් සංගීතයක් වගේ එහෙම නැත්නම් වේදිකා සැරසිලි වගේ නාඩගම යනවා නාටකම යන අතරේ මේ ගොඩාක් වැඩ යනවා. ඒව ගැන අපිට මේ වෙලාවේ විස්තර හොයන්න බෑ. ඉස්සල්ලාම කරන්න තියෙන්නේ ඒ කෝඹි නලියනවා දඟලන අතරේ ආනාපානේ පේනවනේ පිම්බීම හැකිලින් පේනවනේ. ඒ පිම්බීම හැකිලිම පේන්නේ කම්පන චංචල උණුසුම් සිසිල් ගති වගේද නැත්නම් මේ හුස්ම පන ප්‍රාණය වගේ කියන සෙන්ටිමන්ටල් එහෙම නැත්නම් සම්මුති පැත්තෙන්ද නැත්නම් මේක නිකන් මේ නියුමැටික් පම්ප් එකක් වැඩ කරනවා වගේ පිස්ටන් එකක් වැඩ කරනවා වගේ ධාතු වැඩක්ද කියලා ඒකේ ධාතු හොයන එක නම් වටිනවා. හැබැයි ඒ වෙනකොට පේන වටපිට දේවල් ගැන වැඩිපුර කහවන්න ගිය ගමන් ආනපානට අනදර වෙනවා. හැබැයි හොඳට කරගෙන යනකොට ඒ ආනපාන විතරක් නෙවෙයි වටපිට තියෙන වගේත් ආනපානේ හරහා ආනපානේ දක්ෂකම හරහා පේන්න පටන් ගන්නවා. එනිසා ප්‍රධාන තැන ප්‍රධාන තැන දීගෙන යන ගමන ගියොත් අවුල් විසදෙනවා. අපි අතුරු දේවල් බලන්න ගිය ගමන් අර ආනාපානෙත් එක්ක තියෙන සුවද භාවය ඍජු සම්බන්ධයට බාධා වෙන්න ඉඩ තියෙනවා. ස්වාමීන් වහන්සේ මට හැම දෙයක්ම වම් පැත්තෙම දැනීමේ විශේෂත්වයක් මේක ඉතින් කොමියුනිස්ට් කාර්යයන්ගේ හැටි. වාමාංශික කට්ටියගේ තියෙනවා. එහෙම එකක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. අපිට ඒ දක්ෂිණාංශික කට්ටියක් තියෙනවා වාමාංශික කට්ටියද ටික දවසක් ගියලා දැන් සීතල යුද්ධයව කොමියුනිස්ට් කට්ටිය ගියා. දැන් ඔන්න දක්ෂිණාංශික. දැන් ඒ කට්ටියත් ගිහිල්ලා ආයෙ කොමියුනිස්ට් වාදේ ආයෙ නැගිටලා එනවා. විශ්වවිද්‍යාලේදී නම් කොමියුනිස්ට් එක වෙන්නේ. ආ එහෙම නැත්තම් තමයි බෝඩ. ගෞණ්‍ය භාවනා ගුරු ස්වාමින් වහන්සේ තිරුවන් සරණයි. 17 වන දින උදෑසන 5 6 දක්වා පරයන්ක භාවනාවේදී වෙනදාට වඩා ක්‍රමානුකූලව සිත සමාධි කර ගන්නට පුළුවන් වුණා. 8යි 15 භාවනාවේදී තෙසේම වුණා. වහාම සක්මන් භාවනාවට පිවිසියා. වෙනදා වගේ ඉක්මනක් නැහැ. ඊටාම සෙමෙන් සක්මන් මළුවට බරව ඔසවනවා, තබනවා, භාවනාව කළා. ඉබේම කෙරුණා. පය පොළොවට තද වෙමින් තදට හැමින් තබන්නයි කැමැත්ත. සිත පිට ගිය බවක් දැනුනේ නැහැ. සක්මනේත් පරයන්කේත් වෙනස සහ සමාන බව තේරුම් ගැනීමට හැකියාව ඇති වුණායයි සිතමි. මෙතෙක් මා සිටුවේ සක්මන ඇත්තේ ඇඟේ පතේ හිරියැරීමට තිබෙන එකක් කියයි. දැන් තේරෙනවා මේ සිතේ හිරිනිවා ගැනීමට තිබෙන මහ ක්‍රියා මාර්ගයක් බව. සම්මා සම්බුදු සරණයි. ඔය නිසා උඟක් වෙලා උනේ පහුගිය දවස්වල අර ඉඩොර කාලේ අනිතික මැද මිදුලේ හිකේ තිබුණා. දැන් සරත් පෙරේදා ඉඳලා මට නිතරම ඇවිල්ලා ආරාධනා කරා. දැන් ස්වාමීන් වහන්සේ අපි අතු ගාලා මැද මිදුල හදලා තියෙනවා. තාම කවුරක්වත් ඉන්නේ නැහැ. ඉතින් මං කොයි ඉතින් කොහොම තමයි ඉතින් අපි පිටි සකස් කරලා හිටියට දෙයියෝ වැඩි නැහැ නේ. ඉතින් ඔහොම ලෑස්ති කළා තවත් වැලි දාලා ඉතින් ආරාධනා කරන්න කියලා කට්ටියට වැඳ බිඳුළු පාවිච්චි කරන්න කියලා. පුළුවන් තරම් එළිය සක්මන් කරන්න. ඒ සක්මන් කරනකොට පුදුම විදියට මේ භාවනා ජීවිතය ඇඟට වදින එහෙම නැත්නම් මේ ඉඳගෙන සමාධිය හොයන එකට තියෙන මේ කෑදරකම කැඩිලා සක්මනේ ඉබේම වැඩේ සීහිලා එනවා, පැහිලා එනවා. එතකොට ඒක තේරෙනවා ඔය හිතන විදිහේ මේ කාලේ මෙරීමක්වත් කාලේ නාස්ති වීමක්වත් නෙවෙයි. එතන තමයි ප්‍රශ්න විසඳෙන්නේ කියලා. ඉතින් මේ වීලි කාල ගුණේ තිබුණොත් හොඳයි. පරියක භාවනාවලත් හොඳයි. ඉතින් ඒ නිසා හොඳට සක්මනයි පරියන්කයි දෙක සම්බර කරන්න මගේ මේ මේ මතක් කරන්න තියෙන කාරණා මේ ඇතුලේ සක්මනට පෙළඹෙන්න එපා වැස්සක් වගේ ප්‍රශ්නයක් නැත්තම් පුළුවන් තරම් එළියේ සක්මන් කරන්න එතකොට ආවට පස්සේ පරියන්කයත් හරියනවා දැන් අපි ඉන්නේ හත් වෙනි දවසේ ඒක හොඳට මතක තියාගෙන ඉන්න ඒක නිසා මේ මූලික පටලැවිලි මූලික දේවල් තියෙනවා නම් මේ මුල්ලිචාට කියලා ආයසරයක් මූලික බණපටි අහලා හදලා දෙන්න පටලැවිලි ටික දිගහැරලා දෙන්න දුන්න පස්සේ ඉතින් අල්ලගෙන යන්න පටන් අරගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට පින්වත් වේවා. මම සක්මන් භාවනාව ඉගෙන ගත්තේ ඔබ වහන්සේගෙන්ය. මම වම දකුණ ලෙස පියවර ඉදිරියට එසෙමි. ලනුපැදුරේදී පාදයේ බිම තබන විට හොඳින් සතිය තබාගත හැකි විය. මෙලදී දනුවට දකුණ වම ලෙස පාදයේ ඔසවා බිම තබූ අතර පසුව ඔසවනවා ගෙනෙනවා තබනවා ලෙස පියවර මෙනෙහි කළෙමි. ස්වාමින් වහන්සේ මට පිය 15ක් පමණ සිත විසිරීමට නොදී පාදයට සිත දවා පියවර පියවර දකුණ වම ඔසවනවා තබනවා ලෙස අරමුණෙහි සිත පැවැත්විය හැකි විය. ටික වේලාවක් යන විට දකුණු පාදයේ මෙන්ම වම් පාදයේද කලවා ඇට ඉදිරියට එසවි ධනහිස නැවි කෙන්ඩා ඇට චලනය වී විලුඹ ඇට බිම වැදී පසුව පා පා ඇටත් ඇඟිලි ඇටත් බිම වදින බව අරමුණු විය. මෙහිදී මට සක්මන තුළ මේ මම කරන ලෙස අරමුණු විය. මෙහි මමෙක් නැත යන අදහස ඇති විය. ලනුපැදුරේ තද ගතිය, වැලි පොළවේ සිනිඳු ගතිය, ටයිල් මත පාදයේ පතුල අල්ලා ගන්නා ගතිය වැටහින. පියවර 15ක් 20ක් මේ ක්‍රියාවලිය සිදුවන විට ශබ්ද හා සිතුවිලි නිසා සිත විසිරුණු අවස්ථා නැතුව නොවේ. සිත විසිරීමට ගත වූ කාලය තුල සිත විසිරුණු බව දැන ගතිමි. එෙහිදී ශබ්දය නිසා සිත විසිරුණු විට සිත පිට ගියා පිට ගියා කියා මෙනෙහි කරන විට නැවත සක්මරට සිත තබා ගැනීමට හැකි වූයේ. ඒ ශබ්දය කෙරෙහි මෙහෙයෝ මගේ සිත තුනී වී ගෙහෙනි. සිතුවිලි සිතට ගලා ආවිටද මර්ම එය හැඳිරගෙන සිත පිට ගියා පිට ගියා කියා වහාම හැඳිර ගතිමි. එවිට ටික වේලාවකින් සිත පිට ගියා කියා මෙනෙහි කරන විට සිතුවිලි තුනී වී ගොස් සක්මනේ සිත පිහිටයි. මම සක්මන තුල සතිය පවත්වා ගැනීමට පුළුවන් ගැනීමට පුළුවන්. මගේ ප්‍රශ්නය මේ සක්මනේදී සිදුවන ක්‍රියාවලිය දකුණ වම ඔසවනවා තබනවා වායෝ ධාතු සම්බන්ධ ක්‍රියාවලියක්ද දෙක සක්මනේදී එනේන අරමුණු සියල්ල මෙනෙහි කළ යුතුයද තුන ප්‍රශ්නය මට දකුණ වම දකුණ ඔසවනවා තබනවා ලෙස සක්මනේ යෙදෙන විට කලවා ඇටය දනහිස ඇටය කෙන්ඩා ඇට විලුඹ ඇටය පා ඇට ඇඟිලි ඇට ඡායාවක් ලෙස මතුවී පෙනේ මම එය වර්ධනය කරගත යුතුයද පහදා දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් නිවන් සාක්ෂාත් වේවා. සෑහෙන තොරතුරු ප්‍රමාණයක් දැකලා තිනවා. පේන්නේ නිකන් ඉස්ලාමතාවට වගේම දැකපුවාම පුදුමයකට කාන්දම් ගතියක් ඇදලා යන ගතියක් තියෙනවා. නමුත් තාම සැක තියෙනවා. මොකද්ද මෙනේ කරන්න ඕනේ කියලා. මෙනේ කිරීම නෙමෙයි අපිට තියෙන සක්මනට එන්න එන්න හිත හාද වෙනවා නම් එයා පෙන්නනවා පෙන්නන්න ඕනද. ඒ පෙන්නන්නේ පැත්තෙන් පෙන්ලා අසුබෙට ගෙනියලා අතිපංජරිය පෙන්නනවාද එහෙම නැත්නම් මේක රූකඩයක් වගේ නැත්නම් වායෝ ධාතුවේ චිත්තගිරිය වායෝ ධාතුවෙන් ක්‍රියාත්මක වෙනවද කියන ඒව ගැන එච්චරම දඟලන්න ගත්තොත් අර සෞඛ්‍ය සම්පන්න වර්ධනේ බාර වෙනවා. ඒ නිසා පුළුවන් තරම් සක්මන්ට නිසිනින්දේ මගේ මම කියන්නේ අනායාසයෙන් කිසියම් ආයාසකින් තොරව සක්මන වෙන්න ඇරලා ඉබේ කර දෙන්නක් මට්ටමට ගිහිල්ලා වෙන කෙනෙක් දිහා බලා ඉන්නා වගේ මේක බලනකොට අන්න තමන්ට තේරෙන පටන් අරගනි පටලවිලක් නැතුව. අරක බලන්න මේක නොබලා ඉන්න ආදි වශයෙන් අරක මෙනෙහි කරන්න මේක මෙනෙහි කරන්න ගියොත් තාම බාලාංශ පන්තියේ ඉන්නේ. කරුණාකරලා සක්මනට යන්න විනාඩි 30 40 පැනලා අනායාසයෙන්ම සක්මන වෙන්න ආරින්න. වෙනකොට තමන්ම තමන් දිහා බලා ඉන්නා වගේ ඒ අනායාසයෙන් සක්මන වෙද්දී දේශ බලා සිටීමට කියනවා පරතෝ සංකල්පය කියලා පරතෝ දැක්ම කියලා වෙන කෙනෙක් විදිහට බලන. එතකොට ආය කවුරුත් ඇවිල්ලා කියන්න ඕනේ නෑ මේකේ මමෙක් නෑ ආත්මයක් නෑ වයින් කර බොනික්ෙක් වගේ යනවා. එතනින් පස්සේ තමයි ඇත්තට සක්මන පටන් ගන්න. එතෙන්ට යනකම් අපි ඒ සක්මන්ට අවශ්‍ය පරිසරය සකස් කිරීම තමයි කරන්නේ. ඒ නිසා එනේන දේ මෙනේ කරන්න ප්‍රශ්න වෙන්නත් එපා. ඒ ඇටසකිල්ල පේනා වගේ දේවල් පිළිබඳව ප්‍රශ්න කර ගන්නත් එපා. ඒවා තාම මෝරපු නැති ලකුණු. බලන්න අනායාසයෙන් නිසිනින්දේ සක්මන වෙනකම්ම සක්මන මළුව හුරු කර ගන්න. ඒ සාමාන්‍ය වේගෙ දෙන්න දීලා ඉබේ සක්මන වෙනකොට ඒක දිහා බලනකොට තමයි කියන භාවනා නොකරනකොට තමයි භාවනාව සිද්ධ වෙන්නේ. මේ මේ දැන් වෙලා තියෙන්නේ භාවනාවට ඒ අවශ්‍ය කරන සප්පාය කරනු අනුග්‍රහ දක්වන අවස්ථාව. යන විදිය හොඳටම හොඳයි වෙනස් කරන්න එපා. නමුත් බොහෝ වෙලා ගිහිල්ලා හොඳට සිද්ධි වෙන්න අරින්න සක්මන් මළුව හොඳට හුරු වෙන්න අරින්න ඒ කරලා පිට කෙනෙක් බලන්න ආසේ බලන්න පුරුදු වෙච්ච දවසේ ආයාස කරගතිය අඩු වෙනවා. අවසරයි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරන ලෙසටම ධර්මයේ හැසිරීමට උත්සාහ කරමි. ස්වාමින් වහන්සේ යටපත් වූ නීවරණ ධර්මයක් නැවත මතු වාස්තාවක් පිළිබඳ ඔබ වහන්සේට ප්‍රකාශ කරමි. තීන මිද්දේ කාලයක් තිස්සේ තීන මිද්දේ සක්මනේදී බොහෝ අවස්ථාවල දිගටම පැන නැගී තිබුණි. ඒ කඩාගත්තෙමි. නැවත හරක් පැන නැගියන බව දැනුනි. වෙනස් ආකාරයකට. එනම් පතුල තුල ගමන් කරන රටාව බලමින් ඒ වෙනස් වන ආකාරය දකිමින් වරාහන තුල එනම් රටාව අවසාන පතුල තුලින් දැක ගැනීමට හැකි වූයේ කීප විටක්ම පතුල බරට දැනී සුලං කපාගෙන කැඩි කැඩි ඉදිරියට යන අයුරින් සැහැල්ලුවෙන් පොළොවට වදින ආකාරයෙන් ආකාරයත් බොහෝ විට මේ එක පාදයක් තුලින් වරන් ඇතුලේ පතුලට සිත තැබුව විට දුටුමි. සිතත් රැකගන්න උත්සාහ කළ අවස්ථා හරිය අවස්ථා ඇත. උදාහරණ මෙනෙහි කිරීමෙන්. ඊයේ සිට පරයන්කයට යනකොටම වේදනාවක් එනවා නැවත නිදිමත එනවා. කීපවරක්ම උත්සාහ කළත් එලෙසමයි. ඕන දෙයක් වෙද්දෙන් කියලා නිදියාගත්තා. අද උදෙත් හොඳින් අවදි වුවත් පෙර ලෙසම සක්මනේදී නිදිමත ගතිය, ඇස්බර ගතිය, තීන මිද්දේ නැගී එන බව සිහි කරමින්ම සක්මන් කළෙමි. බුදුගුණ සක්මනේදීම ඉදිරියටත් පසුපසටත් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් වැඩි වෙමි. නිදිමත නැති විය. හුඟක් අවස්ථාවල මෙලෙස මට බුදුගුණ පිහිට ඇත. උදේ පරයන්කයටම ගියමි. ඉඳ ගන්න පමා විතරයි. සිත අරමුණේ පිහිටියත් නිදිමත. ගැස්සීමේ නවදීවීම කරකැවීමෙන් අවදිවීම ඉස්සරහට පිටුපසට පැද්දීමෙන් මෙලෙස වේගෙන් වේගෙන් අවදිවේ. සතිය ඇත. එක්වරම තේරුණා වෙනස් වීමක් බව. සතියට හොඳට බල කැවුණා. හොඳට හොඳ කෙලින්ම වුණා. මේ දුකක් බව අනාත්ම බව සිත විට තේරුම් ගිය බව තේරුණා. උතුම් ධර්මයේ සාන්දිටික බව තේරුණා. මනසට කයට සතුටක් දැනුණා. ධර්ම රත්නේ ගාතාවක් කියමින්ම නැගිට්ටා. ඔබ වහන්සේට තව තවත් ධෛර්ය ලැබේවා අප වෙනින් අප දැනුවත් කරමින් මේ මගේ යාමට උත්සාහ කරන එක ගැන සාදු සාදු සාදු ඔබ වහන්සේ සූපත් වේවා සියලු සත්වෝ සූපත් වේවා මේකේ අර ලස්සනට හදාගත්ත පස්සේ නැගිටලා ගියා කියලා තියෙනවා මට අඬන්න හිතෙනවා ඒක ඔක්කොම හරි ගියාට පස්සේ ගාතාවක් කියලා නැගිට්ටල් කන පැලෙන්න ගන්න එපා මෙච්චර අමාරුවෙන් බබානිදි කෙරුවට පස්සේ ඌ ආයෙත් නැගිටව ගත්තා ඒ වගේ වෙලාවක නිදි වැටි වැටි ඉඳලා නැගිටට පස්සේ ඒක පාරට අකුණු විදුලි කෙලිකා වගේ උත්තර හිත අවදි වෙලා මේ වෙලාවට ගෙනියන්න ඕන පුළුවන් තරම්. ආය නැගිට්ටොත් වෙන්නේ අර කලදුරු කල වලහි ගම් කියවි ප්‍රොජෙනි ගන්න දන්නේ නැහැ. අනිත් ටික නම් සාර්ථකව කරලා තියෙනවා ඇත්තටම. උනන්දුවක් තියෙනවා. ඒ වගේම මේ තීන මිද්දේ නැතුව තීන මිද්දේ ආවෝද කරන්න කොහොමඩක්වත් බෑ. ඒක හොඳට මතක තියාගන්න කෙලස් ඕන කරලා තියෙනවා කෙලස් අවබෝධ කරගන්න. ඒ කෙලස් ආපුවම පසු බාලා අඬලා මේ යුද්ධෙන් පෙරද බලා යන එක නෙමෙයි කරන්න තියෙන නමුත් ඒක යහපැතට පැන්නට පස්සේ ඊට පස්සේ ප්‍රෝදිනේ ගන්නවා. ආයෙන්නේ නෑ ඔය වගේ වෙලාවක්. ඒක නිසා ඒ වගේ උනන්දුවක්, ඔය වගේ ජයග්‍රාහී හැඟීමක්. ඉතින් එහෙම ආපු වෙලාවක් කියලා තියෙන කැම වේලක් නැතර වුණත්, ගමනක් නැතර වුණත් ඒ හම්බ වෙච්ච එකේ ඒ කටයුතු ටික කරගන්නයි කියන්නේ. ඒක ලියලා තියෙන වැරද්දක්ද? එහෙම නැත්නම් වෙලා තියෙන මේකද? තත්ත්වය කියලා හිතා ගන්න මාරු වෙලා තියෙන්නේ වගේ අවදි වෙච්ච වෙලාවක නැගිටලා ගියා කියන එක නම් ඒක මේ මේ අවස්ථාවේ ප්‍රයෝජන දන්නේ නැති අවස්ථාවේ වටනකව දන්නේ නැතිකම වෙච්ච එක. ඒ නිසා ඒ වගේ වුණාම සියල්ල කැප කරලා ඒ හම්බෙච්ච අවස්ථාව දිගට හිත යන දේට උඟාක් තිය ගමනක් යනවා. උඟක් ගැඹුරට යන්න පුළුවන්. ඒ වෙලාව පැහැරරින් නැතුව දිගට ප්‍රයෝජන ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපේ වුණේකෙම ඉතුරු කොටසක් තියෙනවා ස්වාමින් වහන්සේ කාලයක සිට සිතට එන සිතුවිලි හඳුනා ගන්නා බව වරහන් ඇතුලේ සමහර අවස්ථාවල තේරෙනවා සමහර අවස්ථාවල වෙනස් වීම දකින්නවා ඒ සිත හඳුනාගත් හඳුනාත් ගන්නවා සමහර අවස්ථාවල දැන දැනත් තරහ ගන්න අවස්ථා තියෙනවා සසර බය නිසා දිගට ගෙනියන්නෙත් නැහැ සමහර අවස්ථාවල වරහන් ඇතුලේ නිවසේදී දැන දැනත් තරහට කේලම් කියනවා ඒ තරහා දිගට යන්නේත් නැහැ විරුද්ධව කියපු කෙනා සමග ඒ තරහ ඇත්තටම නොදැනී කතා කරනවා. සමහර අවස්ථාවල පරයන්කවලදීද කුඩා කාලේ දේවල් මතකයට ඇවිත් ඉක්මනට නැති වෙනවා. හුඟ අවස්ථාවල ළඟ ළඟ කියපු දේවල් කරපු දේවල් වරන් ඇතුලේ බුදුන් වැඳීම පරයන්කේදී සිඳුණු වාර වරන් ඇතුලේ මීට කලකට පෙර ඉබේ කියවෙන අවස්ථා තිබුණා. හුඟක් වෙලාවට ගාථාමයි කියන්නේ. එතකොටම සිහිය එනවා වර්තමාණයට. මම දන්නා කුඩා කාලයේ සිටම පංචශීලය රකින්න හුඟක් උත්සාහ කළ කෙනෙක්. ශීලයේ කැඩුණු අවස්ථාත් මතක තිබෙන තරම්. කුඩා කාල සිටම අවංකකම, පිරිසිදුකම පිළිවෙල බලාපොරොත්තු කෙනෙක් මි. දැන් නම් වමනාවට වඩා අවංකකම එක්තරා විදිහක දෘෂ්ටියක් බවත් තේරෙනවා. මම ටික ටික තේරෙන බවක් වැටහෙනවා. සමාන මට ටික ටික තේරෙන බවක් වැටහෙනවා. ඔබ වහන්සේ අපට ධෛර්ය දෙනසේක්වා. කාන්තාවක් වගේ මට වෙන්නේ කියන්නේ යනකොට. කේලංකාරියක්. තරහට කේලම් කියලා කියලා. ඒ වැඩි මම දන්නේ නැහැ. මගේ නම් පොඩි කාලේ ඉඳලා මගේ හිත කියලා තියෙන කවදාකවත් පන්සිල් රකපු වද පහ රකපු කාලයක් මතක නැහැ. කඩපු ඒවා නම් ටෝංගන. හැබැයි කවදාකවත් කනගාටුකුත් නැහැ. කවදාකවත් කනගාටුවක් නැහැ. දවල් මිගෙලට ඇදානිය ලොක්කෝටම පේන්නේ උපාසක මහත්තයෙක් ආවා. හැබැයි වැඩිම කඩනවා. පශ්චාත්තාපෙකුත් නැහැ. කවදා පිළිවෙලක් ගැන හිතුවෙත් නැහැ. නමුත් ධර්මයට අහු වුණාට පස්සේ කොහෙ ගෙනියනවද කියලා කියන්න බෑ. ඒ නිසා ඒ හිතවිලි පේනවයි කියලා පටන් අරගන්න එක ඒක පැත්තකින් බලනකොට හිතේම මායාවක් විතරයි. හිත හිතේට හිතවිලි පේනවා කියලා කියන්නේ හිතේම දරුවෝ. ඉතින් ඒකෙච්චර ආඩම්බර වෙන්න දෙයක් නැහැ. නමුත් භාවනා කරනකොට විතරයි අපිට මේ කටයුත්ත වටිනා දෙයක් එහෙම නැත්නම් පොත් ලැබීමක් කරගත්තේ නැත්නම් අපි කොච්චරක් කාලේ නාස්ති කරනද පශ්චාත්තාපෙට. එනිසා ඒක පිළිබඳව අවබෝධ කරන පටන් ගන්නතර පස්සේ හිතටම බාර දුන්නාට පස්සේ උඹේ දරුවෝ ටිකම බලාගනින් කියලා ඒක හැමදාම යහ යහපතටමයි පිටාන්නේ. ඒ නිසා මේක ආන්දම් පටන් ගන්නමක් විතරයි. මේ ගැම්ම කඩා ගන්න තු ඉදිරියට ගෙනිච්චොත් සර්වඥාන්සේ සඳහන් කරනවා ප්‍රකාශ භාවයටපත් වෙන්නපත් වෙන්න ධර්මයේ දිනනවා සංගවන්න සංගවන්න අකුසලේ වැඩෙනවා තථාගත ප්‍රවේදිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්ඡන්නෝ කියලා තියෙනවා බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ දිනන්න නම් ප්‍රකාශ කරන්න හෙලි කරන්න හෙලි කරපු ගම සත්‍ය එළියට එනවා බොරුව වැලකිලා යනවා ඉතින් ඒකේ මූලික පියවරයිව පටන් ගන්න දෙන්නේ උනන්දුවෙන් කරගෙන යන්න කියලා කියතයි ලිඛිත ප්‍රශ්නවල අවසාන ප්‍රශ්නය නමෝ බුද්ධාය ගෞණීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ සුසුම් රැල්ල සිහින් වී නිබ්බිදාව අවස්ථාවේ භාවනාව කරගෙන යමි. පරයන්කේදී මම දැන් මෙතනයි මෙනෙහි කරන විට සිත සමාධිගත වී හිස් අවකාශය වෙත යමි. පෙරදීමෙන් නොව අවකාශය නිතරම ආලෝකමත් වේ. සමහර විට ඊටා තීව්‍ර වේ. ගත සහැල්ලුය. විවේකී ස්ථානයක සිටිය හැකිය. මුලදී පැයක් පමණ ගෙවන විට වේදනා සංස්කාර පැමිණියත් දැන් සංස්කාර පමණක් පිටින් විට පැමිණේ. වහන්සේගේ ධර්මදේශනාවෙන් පසු එම සිතුවිලි වෙන් වෙන්ව හඳුනා ගතිමි. සමහර විට හිත ද්වේෂසහගත වූ විට ද්වේෂයක් ලෙස හඳුනා ගතිමි. ඉන්පසු එම ද්වේෂසහගත සිත නිසා කනස්සල්ලටපත් වේ. පසුව දොම්නසක් හටගනී. එලෙස බලා සිටන විට එම සිතුවිලි අඩු වී යයි. ගෞණීය ස්වාමින් වහන්සේ එසේ එම ද්වේෂ වේදනාව බලා සිටීම වරන් ඇතුළේ දේශයේ කනස්සලු බව දුම්නස නිවැරදිදයි පහදා දෙන මෙන් දෙපා නමද ආදීමි. එසේම සිත සමහර විට සිතවිලි ඔස්සේ ගලා යයි. සමහර විට සතිය ශක්තිමත් වීම විගසම මූල කර්මස්ථානයට පැමිණේ. නමුත් සමහර අවස්ථාවල සිතුවිලි එලෙස දිගටම ගලාගෙන යන විට සිත වික්ෂිප්ත වේ. එවැනි අවස්ථාවල පරයන්කේ නැගිටීමට සිත් වේ. බොහෝ විට නැගිට සක්මන් කරමින් නැවතත් ඒ සිත මෙනෙහි කරමි. ටික වේලාවකට පසුව සක්මනට සිත යොමු වී සිත සමාහිත වේ. ගෞණීය ස්වාමින් වහන්සේ gedara පරිසරයේදී ගැටීම් වැඩි නිසා බොහෝ විට පරයන්කයට ගිය විට සිත වික්ෂිප්තව පවතී. මෙවැනි අවස්ථාවලදී සිත පහන් කර ගැනීමට ගත යුතු මාර්ගය පහදා දෙන මෙන් ගෞණී ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මෙම ආත්ම භවයේදීම නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීමට ලැබේවා. නිරෝගී සුව පතමි. අර ඒ රණ්ඩුවේ තමයි කෙලස් කැපෙන්නේ කියලා මම දෙක තියන්නේ. හරි වෙහෙසයි. ඒක හරි පරාජිතයි කියලා හිතෙන්නේ. නමුත් ওই රණ්ඩුවේදිමයි මූණට මූණ දාලා ඉන්න වෙලාව විතරයි කෙලස් කැපෙන්නේ. අපි ඒවා සමාහිත කරන්න, තැම්පත් කරන හිටියට ඒක මේ ආස්වාක්ෂයේ පිණිස හිපීත වෙන්නේ ඒක සමාධියකට හොඳයි. විවේක තානායමක් වගේ. නමුත් gedara ගියාට පස්සේ වැඩියෙන් ගැටුම් වැඩි ඒතියෙද්දිත් උත්සාහ කරනකොට කෙලස් නැති තැනක වැඩි වේලාවක් භාවනා කරුවට වැඩිය අර රණ්ඩු ASCII ඔට්ටු වෙලා ඉන්න වෙලාවේ වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැතුව නඩත්තු කරගන්න පුළුවන් නම් අපිට ලැබෙන අත්දැකීම හරීම සාරයි. හරි බරපතලයි. ඉතින් ඒකට ද්වේෂ කෙරුවොත් කවදාකවත් මහානකම හරියන්නේත් නැහැ. පැවිද්ද හරියන්නේත් නැහැ. ඒසයි gederදී හම්බෙන අභ්‍යාසයට දක්ෂ වෙන්න ඕන. දක්ෂ වුණාට පස්සේ තේරෙනවා මොන විදියෙන් කවුරු කරදර ස්වරූපයෙන් යෝජනාවට ඉස්තිර කිරීම Taman අතින් උන්නේ නැත්නම් එකක්වත් වළංගු වෙන්නේ නැහැ. ඕන කෙනෙකුට යෝජනා කරන්න පුළුවන්. යෝජනා කරාට ඉස්තිර කිරීම වෙන්නේ Taman අතින් ප්‍රතික්‍රියා කිරීම. ඒ නිසා මේ තියති තොරතුරු අනුව බලනකොට මේ වගේ තැනක ද්වේෂත් එක්ක වැඩ කරනවට වැඩිය වැඩ කරනකොට ලැබෙන ආනිසංස වලට වැඩිය gedara පරිසරයේ ගැටුම් වැඩි නම් එතනදී ආරවුල් හදා ගන්න නැතුව ජීවත් වීමේදී ලැබෙන අත්දැකීම කෙලස් කැපීම වැඩියෙන් සිද්ධ වෙනවා. හරි වෙහෙස කරයි. හරි නේ උද්දණ්ඩ මිරිකලා ඇරියා වගේ වෙහෙස කරයි. නමුත් වැඩේ වෙන්නේ එතනයි. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ඒවා ඉල්ලගෙන ගන්න එපා. ඒක කර්මයක්. ඒක අත්කෙල්මතාන යෝගයක්. නමුත් මේ පැමිණිච්ච දුක පැණි රහකට ඇතගෙන වැඩගත්තොත් තමන්ට පැවිදි වුණත් එකයි ගිහි වුණත් එකයි කියන සංකල්පයට කවදා හරි එන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ද්වේෂක්මයි තියෙන ගිහි කියත් එක්ක. ඒක එච්චර වටින වැඩක් නෙවෙයි. ඒක නිකන් මේ දෙලොවක් අතර හිරවිල්ලක්. ඒ නිසා බාර ගන්න මේ බහුල සිද්ධි බහුල ජීවිතය, අභියෝග බහුල ජීවිතය, අභ්‍යාස බහුල ජීවිතය හැකි ප්‍රමාණය ලෑස්තිලා ගිහිල්ලා ජය ගන්න උත්සාහ කෙරුවොත් මම හිතන්නේ ඔය භාවනා කරන එකට රෙඩි gedara කට්ටියට ලාභ හිටි. එද මල අර කටුවත්තක් ඇදගෙන යන වගේ කොයි වෙලාව ආවෙත් රන්තු රරුවලේ උරුට්ටුවමනේදී කරවන පොඩ්ඩක් හිටපුවා gedara මේ විතර තඹුක් බත කාලා බුදියන්න පුළුවන්. එතකොට මටත් හොඳ කියයි. නැත්තම් මටත් gedara ගියාට පස්සේ බයි. මේ ගෙනියලා මොකද්ද මේ කරලා තියෙන්නේ? තිබුණටත් වැඩිය කේන්ති යනවා. මෛත්‍රී භාවනා කරලා එහෙම gedara ගියොත් නම් ගණ්ඩ දෙන්නේ. අම්බෝ තිබුණට වැඩිය 10 ගුණකින් කේන්තියක්. විපස්සනා කරලා ගියා නම් ටිකයි යන්නේ. ඒ ගිහිල්ලත් කේන්ති ආවට පෙන්වන්න නැතුව හිටියනම් ගෙදර කට්ටිය නිවන් දකින්න ඕගොල්ලන්ට වැඩි. කල්ැතු. ඔය ප්‍රශ්න ඉවරයි. දර ස්වාමීන් වහන්සේ වරක් ස්වාමීන් වහන්සේ කිව්වා සති සමාධිය ගැනයි විදර්ශනා සමාධිය ගැනයි. සමත සමාධි විපස්සනා සමාධි. හරි. ස්වාමීන් වහන්සේ සක්මනේදී සතිය වඩා සමාධියක් ඇතිවිය හැකිද? එහෙමනම් ඒ தත්ත්වය ආයත් කරගන්නේ ආයත් සක්මනේදී සතිය වඩා වඩලා සමාධි තත්වයක් ඇති වෙන්න පුළුවන්. එහෙම සමාධි තත්වයක් ඇති වෙනවා කියන්නේ මොන වගේ තත්යකටද ස්වාමීන් වහන්සේ සක්මනේදී? එහෙම දෙකේ එක ප්‍රශ්නයක් අහන්න උත්තර දෙනවා. පුළුවන්ද කියලා අහන්න ඕනේ. එහෙම නැත්නම් පුළුවන් පුළුවන් නම් මොකද්ද වෙන්නේ කියලා දෙකේ එකකටයි උත්තර දෙනවා. දෙකම පළවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ සත්‍ය වඩා සමාධිය ඇතිවිය හැකිද? අච්චරයි. එහෙම ඒක බලාගමු. ඒ තියෙන සමාධිය පෙන්වලා දෙන්නේ ටාගට් ලෑල්ලකට වෙඩි තියන එක නෑ පිම්මට වෙඩි තියන එක නෑ අතරේ ටාගට් හිටපු ලෑල්ලකට වෙඩි තියනකොට අපි කොහොම හරි බුල්සයි කර තිබ්බයි කියමු. නමුත් පයින් එක පිම්මට වෙඩි තියනකොට වදින්නේ නෑ නේ වදින අමාරු. නමුත් එකක් වැදුනොත් අර ටාගට් ලෑල්ලකට 10ක වැදුනට වටිනවා. පයින් පිම්මට වදින එක. සක්මණේදී තියෙන ක්‍රියාශක්තියක් එක්ක ඇස් දෙකත් ඇරලා සද්දක් දකින්නවා. තියෙද්දි යන ගමනේ සතිය පවත්වනකොට මොකද්දෝ පුංචි සමාධියක් එනවා ඒක නිකන් අර පයින් පිම්මට වෙඩි තියනවා වගේ ඒක හරිම සෙල්ලක්කාරයි හරිය නෑ කියලා ප්‍රශ්නයක් නෑ මොකද දඟලන ටාගට් එක නෙවෙයි වෙඩි තියන්න තියෙන්නේ ඒක හරියට කියනවා මේ පොළවේ කෙනෙක් සමබර වැවිදිනවා තව කෙනෙක් මේකට බැරලයක් තියලා බැරල් එක උඩ ඇවිදිනවා සමබර කරගෙන පෙරලෙන බැරලයක් උඩ ඒක මැජික් නේ එතකොට එයත් සමබරයි අනිත් එක නම් පොළොවේම ඇවිදින සක්මනේ ගමන පෙරලෙන බැරලයක් උඩ සම්බර කරනවා වගේ තියෙනවා. නමුත් සමතයක් තියෙනවා. එහෙම නැත්නම් සම ඒකෝදි භාවයක් තියෙනවා. සමාහිත භාවයක් තියෙනවා. ඒකාග්‍ර භාවයක් තියෙනවා. ඒ මොකද ඒ සර්වචන් වහන්සේ චෛසික ධර්ම දිහා බලන හැටියට බලනකොට ඒකාග්‍රතාවය නැති එකම හිතක්වත් දේවදත්ත ගාවත් නැහැ. අපි ඒක දන්නේ නැහැ. අපි ඒක අර කෙලෙස් සමාදන් වෙන්න නිසා. ඕනම හිතක ඒකාග්‍රතාවය තියෙනවා. ඒ වෙලාවට ඒක මුළු ගැන්නිලා තියෙනවා. මොන කවුරු හරි හිතුවොත් එහෙම දැනගත්තොත් එහෙම මට යම් වෙලාවක ආනාපානෙ හොඳට කරලා ආනාපානෙ සංහිඳිච්ච වෙලාවක තමයි තේරෙන්න පටන් අර ගන්නවා නම් මේ වෙලාවේදී මට අරමුණක් කියලා එකක් නැහැ. නමුත් ඒ වුණාට මට හොඳටම තේරෙනවා මට මැරිලා නැති බවම. මට හොඳට තේරෙනවා මට නිින්ද ගිහිල්ලත් නැති බව. මට සීමුර්ජා වෙලත් නැහැ කියලා ඒ මැරිච්ච නැති බව සක්මණේදී අල්ලන්න පුළුවන් නේ මන්ද මැරිලා නැහැ කියන්නේ මට දැන් නිින්ද ගිහලා නැහැ කියන එක මට දැන් ක්ලාන්ත වෙලා නැහැ කියන එක ඒ නිසා අර ලකුණු ටික මේකේ තියෙනවා අර ක්‍රියාශක්තිය නිසා මේක පේන්නේ නැහැ ඒ නිසා ක්‍රියාශක්තිය පුංචි කරලා හරියට බලන්න හිටියොත් පරියංකේ ඉඳගෙන ඉන්න කොටයි පරියංකේ හොඳවට සමාධිවත වෙච්ච වෙලාවකයි සක්මනීට ගිහිල්ලා හිටගෙන ඉන්න කොටයි සක්මන් කරන කොටයි ඔය හතර තැනේදිම මම මැරිලා නෑ නිින්ද ගිහිල්ලා නෑ ක්ලාන්ත වෙලා නෑ කියන ඒ මූලික తত্ত্বය හතර පොළේදිම තියෙනවා. ඒ නිසා සක්මන් කරලා කරලා සක්මන හුරු වුණාට පස්සේ ඒකට අනායාසයෙන් කරන වෙලාවේදී සක්මන්ට යnderලා දේශ බලන්න හිටියොත් ඒකේ තියෙනවා මොකද්ද සෙල්ලක්කාර සමාධියක්. ඒක විදර්ශනා සමාධියක් නැත්නම් ක්ෂණ භං ක්ෂණ මාත්‍ර සමාධියක් කියලා කියන ඒ ඒ චිත්තක්ෂණේ ඉතින්නේ. නමුත් එකලසක් තියෙනවා. ඒ වගේ සමාධියකින් තමයි කෙනෙක් කඹේ කැවිදෙන්නේ. ඒ වගේ සමාධියකින් තමයි කෙනෙකුට තනිය දණ්ඩක යන්න පුළුවන්. ඒ වගේ සමාධියකින් තමයි කෙනෙකුට තනි කෝච්චි පිල්ලක ඇවිදින්න පුළුවන්. නැත්නම් ඇවිදින්න බෑ. ඒක නිසා ඒ හැම තැනකදීම තියෙන තමන්ම තමන්ගේ අම්මා මරණ වෙලාවටත් තමන්ම ගිහිල්ලා බුදුහාමරණ මල් පූජා කරන දෙකේදීම චිත්ත ඒකාග්‍රතාවය තියෙනවා. ඒක චිත්ත tattයක් මේ අපිට තටමන්න තියෙන දෙයක් නෙවෙයි. නමුත් අර අපේ හිත දෙස් දෙන නිසා අම්මා මරණ වෙලාවට අපිට කවදාකවත් හිතෙන්නේ සමාධි හිතක් ඒකාග්‍ර හිතක් මේකේ තියෙනයි කිය. මොකද අර කෙලෙස් ඒ තරම්ම උග්‍රයි. නමුත් ඒ වෙලාවෙත් වැඩේ කරන එකලසක් තියෙනවා. පිටිපස්සට මයික් එක කිල්ලනවා. අපි එනවා අපහුව ඔය ප්‍රශ්නේ එනවා මේ නෑ නෑ ඔය කතර කමන්නේ මයික් එක අරගෙන අපි පස්සේ එනවා මෙතෙන් ආයේ. සක්මනේ යනකොට සුගා සෑහෙන වෙලාවක් යනකොට ඇත්තටම හොඳ සමාධියක් වගේ එනවා. එතකොට වාඩි වුණාම ඇවිල්ලා හරීම නිශ්චල ගතියක් මුකුත් නැති ගතියක් දැනෙනවා Tamanට. ඊට පස්සේ ආපහු ටික වෙලාවක් ගියාම තමයි ආපහු මේ ආනාපාන සතිය හරි නහරි භාවනාව කරනවා. හුඟක් වෙලාවට එහෙම එහෙම භාවනා කරනවා මේ සක්මන් කරුවාම ඒක වෙනවා. ඒක ඒක තමයි ප්‍රයෝජන ගන්න කියලා කියන්නේ සක්මණෙන් එන ඒ සමාධිය එහෙම පරියංගයට ගෙනියන්න. පරියංගයෙන් එන සමාධිය පිට වෙන කොහොක්වත් ගන්න බෑ කතා කර කර ඉන්න බෑ කෙලින්ම සක්මණට යන්න. කවදාරි මේ දෙන්න ආද වෙච්ච දවසේ සක්මණයි පරියංගයයි අපිට යුද ප්‍රකාශ කරන්න පුළුවන් මම අද දවසම සතියෙන් ඉන්නවා කියන. ඒ වගේ වැඩ දෙක තුනක් එකතු කරගන්න නැතුව අපට මුළු දවසේ සතියක් සතියෙන් ඉන්නවා නැත්නම් අප්‍රමාදී ජීවිතයක් ගත කරනවා වගේ කරන්න බෑ. ඉතින් මේවා අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා. අවාසනාවක ඇති අද භාවනා කරන උගෝ දෙනෙක් සක්මන අඳුරන්නේත් නැහැ. එහෙම නැත්නම් හිතන අපරාධ කාලේ නාස්ති කිරිලා නිකම් ඔయిత වැඩිය හොඳයි ඉඳගෙන ඉන්නවා නම් කියලා. ඉතින් ඒ කෙනා තනි කකුලේ යන්න ඇවිදින්න හදනවා වගේ. කෙන්දෙන් පනින්න හදනවා වගේ. පනින්න පුළුවන් හරි වෙහෙසයි. නමුත් සක්මනයි පටියංකය දෙක අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වුණාට පස්සේ භාවනා ජීවිතය කියන එක නිකන් විනෝදාංශයක් වගේ වෙනවා. ඕක තමයි ඔය ඉල්ලන්නේ. ඒක තමයි කියන්නේ සක්මනේ හොඳට හිත නිකන් ක්‍රීඩා තරඟයක් කරන එකන ටිකක් දුවලා ඇඟ වෝම් අප් කරගත්තට පස්සේ තමන්ගේ ඉසව්ව හොඳට කරනවනේ. ඉතින් කවුරු හරි කිව්වොත් එහෙනම් මේ ක්‍රීඩා තරඟට කලින් ඇඟ වෝම් අප් කරනවා අපරාධ ශක්තිය වැය වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ශක්තිය තියාගෙන ඉන්න ඕනේ. ඒක ණය වැය කරන්නේ නැතුව ගෙලින්ම ඉවෙන්ට් එකට ගිහිල්ලා කරන්න ඕනේ කිව්වට ඇඟ සූදානම් නැහැ. ඇඟ කර්මන්නේ නැහැ. ඇඟ ෆෝම් අප් ෆෝම් වෙලා නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ හැම වෙලාවෙම වැඩේට යන ඉස්සර වැඩේ ගම්බීරකව සලකලා මුදුවට ඇඟ කර්මණීය කරගන්න. කාර්යයට දක්ෂ කරගන්න, මොබිලයිස් කරගන්න. ඉතින් ඒ දෙක සම්බන්ධ වුණාට පස්සේ තේරෙනවා මේ දෙක දෙකිනක එකිනෙකට අන්‍යෝන්‍ය ප්‍රත්‍යවීම gedara dora ජීවිතයකදී ගන්න අමාරුයි. gedara gede අපිට එහෙම පැයක් සක්මන් කරලා ගිහිල්ලා ආයෙ සක්මන් පරියන්කේ ඉඳලා ආයෙ සරයක් පැයකට යන තරම් නැහනේ අපි ඊට වෙඩි කඹරන්න එපායි දවසක. බරදින්න බෑ මුණහරක් නේ අපි. අපිට එහෙම විවේකයක් අපි කාටවත් දීලත් නැහැ, ලැබෙන්නෙත් නැහැ. ලැබුණත් ඒ වෙලාවේ මේ වන්දනාව වන්දනාව යන්න අපේ වන්දනාව මට හරි පාළුව ළමයෝ කියලා පැය දෙක තුනක් තියෙනවනම් කොහෙද ගමනක් දාගන්න. එහෙම මේ සක්මන් කළා එහෙම වාඩි වුණත් ඊට පස්සේ කරන හැම වැඩකදීමත් ඒ හොඳට සිහිය තියෙනවා. ඒකට ඒකට පැන්ඩෝල් හරි මොනවා හරි බොන්න වෙයි. ඒ කියන්නේ ස්වාමීනාන්ද ඇවිදින එකම නෙමෙයි ගෙදර කරන හැම ක්‍රියාවකදීම හොඳට සිහියෙන් කරන්න පුළුවන්. ඒක තමයි ඉතින් අපි කවකට ගහගන්න දෙයක් තියෙනවා උකට. ඒක තමයි අපිට ඕන කරලා තියෙන්නේ. ඔක තමන් ගෑණියක් වුණත් පිරිමේක් වුණත් පවුලක් නරදු කරත් මොන දේ කරත්. ඒකට යන්ත්‍රයේ ටියුන් කරගන්න නැතුව යන්ත්‍රයේ තෙල් වතුර ටික දාගන්න නැතුව අපි නිකන් ඇක්සලරේටර් එක පෑගුවාට වැඩේ හරියන්නේ නැහැ. අපි ඒක නට් ඇන් බෝල්ට් බලලා වතුර දාලා තෙල් දාලා එන්ජින් එක හදන්න එපායි. අපි කුෂිකර්මදී අපිට උගන්වන දෙයක් තමයි අක්‍ර 100ක විතර ඉඩමකට ඇට දාන්න පටන් අරගත්තාම මැෂින් එකට ඇට දානවා ටෝන් ගන්නක් දාලා මේ වගේ විශාල පිට්ටනියක ඇට දම දම යන්න ඕනේ ට්‍රයල් එකට. මේ මැෂින් එකේ හැම නොසල් එකක්ම වැඩ කරනවාද? ඉතින් එතකොට ඇට සාමාන්‍ය ගොවියෙක් ගණන් ඇට මේ ෆීල්ඩ් එකට ගිහිල්ලා මැෂින් එක ඔක්කොම චෙක් කරලා ඉවරලා තමයි ෆීල්ඩ් එකට යන්නේ. ඊට පස්සේ එක නොසල් එකක් හරි වැඩ කරුවා නැත්නම් සෑහෙන පාඩු වෙන්නේ. හැම එකක්ම වැඩ කරන්නේ ට්‍රයල් එකට සෑහෙන පෙට්‍රල් ගාණක් සෑහෙන ඇටතෝගයක් ඔක්කොම දුවන්න ඕන. කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ තමයි දන්නේ හැම නොසල් එකෙම හැම එකටම ඇටි ගානේ වැටෙනවා. ඊට පස්සේ ඉතින් ඒක අක්කර ගණන් ඊට පස්සේ හානවා. අන්න ඒ වගේ යන්න ඉස්සෙල්ලා මැෂින් එක ශේෂ්ත්‍රයට දාන්න ඉස්සෙල්ලා ෆීල්ඩ් එකේ දුවන්න ඕනේ මේ ග්‍රවුන්ඩ් එකේ දුවලා බලන්න ඕනේ වැඩ කරනවාද කියලා. ඒ ටික තමයි අපිව සක්මනේදී කරන්නේ. ඒක කරලා ඉවල පරියන්කයට ගියාට පස්සේ ආයේ මේ පිටිය සකස් වෙලා තියෙන නිසා හිත සකස් වෙලා තියෙන නිසා මොකුත් නැහැ මේ දෙක සීහිලා පැහැහිලා හිටිනවා. ඒ ඒ හාමෝනියක ඒ සම්බන්ධතාවය ගන්න දන්නේ නැතුව එහෙම නැත්නම් මේ කයේ සහයෝගය ගන්න දන්නේ නැතුව ඉරියව්වල සහයෝගය ගන්න දන්නේ නැතුනොත් එහෙම මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවා වගේ අපි මේ මහා ලෝකෝට ස්තෝත්‍ර කිය කියා මෙනෙහි කර කර තටමැව්වට ඔය කියන ඒකාදි භාවය ඔය කියන එකලස් භාවය නැහැ. හැබැයි ඉතින් අර මුලින් මුලින් මෝඩකමට කරලා තමයි අර ලස්සනට ටියුන් වෙන ගාන්න යන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ කාලසටහන අනුව සක්මන පැයයි පර්යංකය පැයයි තියෙන්නේ. ඇත්තටම සක්මන පැයක්ම කළ යුතුයද? සතිය වැඩෙනවා නම් ඉක්මනට හැබැයි සතිය වැඩි එක නැවත සිතුවිලි වලින් හරි වේදනාවෙන් හරි සතිය කැඩීමක් ඇතිවිය හැකි. හැබැයි ඊට වඩා කෙටි කාල සීමාවකින් පර්යංකයට ඉඳ ගන්න පුළුවන්ද? කොයි වගේ මොහොතකද පර්යංකයට ඉඳගත යුතුවන්නේ? ඒක අමාරු එකතරේ උත්තරයක් දෙන්න. අඬ අඬ ඉඳ බබෙක් නිදි කරවන්න ගියාට පස්සේ ඒ ළමයන්ට යන්තම් නිින්ද යනකොටම ඇඬවිලි මේ නැලවිලි කවි නතර කරලා කකුල් දෙක දිග ඇරියොත් බබා ආය හැරෙනවා. නිින්ද ගියාට පස්සේ නැලවිලි කවි ටිකක් කියනවා. ඊට පස්සේ ආය යහට මට ටිකක් හෙල්ලුණාට නිින්ද කැඩෙන්නේ නැති මට්ටමට ගියාට පස්සේ තමයි බබා බිම තියන්නේ. ඒසාර පරියන්කේකදී සක්මණකදී යාන්තමට දැම්මට සමාධිය ආවයි කියලා හිතුණු ගමන් පරියන්කයට ගියාම ඒ අතරමැදෙන ෂොක්ස් ටික ගන්න බැරුව කැඩෙනවා. එවනේ ඒ තියේදී තව ටිකක් කරලා බලන්න ඕනේ. පළවෙනි සැරේම එනකොටම විනිශ්චය කරන්න නැතුව මොකද ඒක ආයෙ කැඩෙන්න ඉඩ තියෙනවා ආයෙ හදන්න පුළුවන් ඒක නිසා මම කියන්නේ මම මේ තහවුරු කරන හදන පෑම කරන්න කියන එක නෙවෙයි Tamanට එක සැරේ පළවෙනිම එන ඒ සමාධි මට්ටමම ඕනට වෙඩි අදහන්න යන්න එපා ඒ තියේදී කරලා බලන්න නාසිට යන්නේ නැහැ නේ හොඳට තහවුරු වෙනවා තහවුරු වුණාට පස්සේ ඒ පරියංකේ ඉඳලා සක්මන්ට යන සමාවෙන්න සක්මනේ සක්මනේ පරියන්කට යන එනේ ෂොක්ස් ටික දරා කියා ගන්න පුළුවන් ගතියෙන් ආවට පස්සේ තමයි අපිට වාසිය ඇති කර ගන්න පුළුවන් වෙන්නේ කියනවා කුකුල් පැටියෙක් පිටරෙන් බිඳිච්ච ගමන් එයාට දවස් 3ක් පුදුමාකාර ඉමුනිටි එකක් තියෙනවා ඕන දැනකට ට්‍රාන්ස්පෝර්ට් කරාට හුලඟට අහු වුණාට වැසට අහුනට මැරෙන්නේ නැහැ හැබැයි ඉපදිච්ච ගමන්ම බෑ ඉපදිච්ච ගමනක් ඉන්කියුබේටරේ තියන්න ඕනේ කුරු කුකුල් පැටිය එළියට එනවා. ඒ ගමම්ම අනවුන්ස් කරන්න ඕනේ ගෙනියන කට්ටියට. ඒ කට්ටිය කියනවා දවස් තුනක් ඇතුළත ප්‍රවාහණය කරන්න. ප්‍රවාහණය කරාට පස්සේ කුකුල් පැටිය සම්පූර්ණ වල්නරබල් තත්වයකට වැටෙනවා. උහුලඟටත් අහු වුණොත් මැරෙනවා, සීතලට අහු වුණත් මැරෙනවා. ඒ අතරමැදදී ට්‍රාන්ස්පෝට් කරන්න පුළුවන්. ඒ ටික අපි හරියට වැඩ ගන්නවා. ඒ නිසා ඉපදිච්ච ගමන්ම බෑ ඉපදිලා පැය දෙක තුනක් හතර පහක් පටන් පටල වෙනවා. පටල වෙච්ච ගමන් එනවා උපරිම දැරීමේ ශක්තියකට. ඒ පරිණාමයේ හැටි. ඊට පස්සේ ඒ තුන ඇතුළට ට්‍රාන්ස්ෆෝර් කරාට පස්සේ ආයෙ ගිහිල්ලා මුල අල්ලනවා. අන්න වගේ නෙළුමක් තවාණෙන් ගලවලා කුඹුරේ හිටෙව්වට පස්සේ ටික වෙලාවක් නෙළුම් රෝග අල්ලනවා. නෙළුම් රෝග ඇල්ලුවාට පස්සේ මහ පොළවේ හිටිනවා. ආයෙත් ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න ගත්තොත් මැරෙනවා. ඒ වගේ මේකේ ඇතුලේ අපිට ස්ථිරවම මේක මෙහෙමයි කියලා විනාඩි ගාණෙන් හෝ කියන්න බෑ. අපිට පළවෙනි සමාධිය ආපු ගමනින් නැත්තම් සමාධිය එනවා කියවපු පමණින් ඒක විශ්වාස කරන්න එපා. ඒක ටිකක් රීන්ෆෝස් කරන්න. ඒක ගැල්වනයිස් වෙන්න ආරින්න. ඒක ටිකක් තහවුරු වෙන්න සක්මණේම තව ටිකක් ඉඳලා පටල කර ගැනීම කරන්න ඕනේ. හැබැයි ඉතින් ඕක පළවෙනි දවසේ පළවෙනි සක්මණේ නොවුනට අපි දිගට භාවනා කරනකොට ওই පදම අහුවෙන්න පටන් ගන්නවා. ප්‍රැක්ටිකලි අහුවෙනවා. ඒකට ලියපු පොත් නැහැ. ඒවට ටෙක්නිකල් රයිටින් කරන්න බෑ. අද කියන එක හෙට වෙනස් වෙනවා. ඉතින් ඒක සීසන් වෙන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් පිළිගත්ත මතය තමයි තමන් හුරු කරගත්ත සක්මන. එහෙම නැත්නම් තමන් හුරු කරගත්ත භාවනා තිප්පොළ. හුරු කරගත්ත දිශාව හරියන වෙලාවට ඒකෙම නැවත නැවත වාඩි වෙන එක වාසනා භාවනාවට ආධාරකයක්. භාවනා පොළ මාරු වෙනවා නම් නිදි පොළ මාරු වෙච්චාම නිින්දයක් නැතුව වගේ ඒ වගේ මේ අර නෙළුණු රෝගෙන ගතියක් තියෙනවා. ඒක තමයි අපි මේ රෙසිඩෙන්ෂල් රිට්‍රීට් කියලා නේවාසික භාවනාවලදී කරන්න හදන්නේ. කාලසටහන ගන්නවා, පටිංක කරන තැන ගන්නවා, සක්මන් කරන තැන ගන්නවා එකම ක්‍රමයේ දෙනවා. හරි නැත්නම් සම්පූර්ණකම නාස්තිය. හරියනවා නම් ඒක ඒක කරනකොට කරනකොට අන්තිමට තමයි බැලන්ස් වෙලා එන්නේ. පැය පැය නෙවෙයි හරියන්නේ. අන්තිමට හරිනකොට එහෙම නෙවෙයි හිටින්නේ. නමුත් ඒක වෙන කෙනෙකුට තව කෙනෙකුට කියන්න බෑ කියන එකයි මම මේ කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ඊයේ ප්‍රකාශ කළා අද ප්‍රකාශ කළා අර කෙලෙස් භාවනා කරන අවස්ථාවේදී කෙලෙස් එනකොට කෙලෙස් කපන්නම කපලාම තමයි ගෙවන්න ඕන උපමා කළා කතුරක් පිහියක් මුවත් තියනකොට අර ගිනිගලේ විසි වෙන විසි වෙන විදිහට තමයි ගෙවෙන්නේ කියලා. මගේ පෞද්ගලික අත්දැකීමක් මේ කියන්නේ එක් අවස්ථාව සමහර අවස්ථාවල මට හරියට දුක හිතෙන සිදුවීම් වගේක් මතක් වෙනවා මේ අවස්ථාවේ මේ පාරේ එච්චර උනේ නැහැ ඉතින් මම යටපත් කරමින් තමයි හිටියේ එක අවස්ථාවක මම ඒක දිහා බලන්න පටන් ගත්තා එතකොට ඒක දිගේ සිතුවිලි වැල ගිහිල්ලා ගිහිල්ලා මට හරියට මම ඇඬුවා ඒ කියන්නේ භාවනාව අසාර්ථක වුණා කියන්න පුළුවන් ඒ වෙලාවේ මෙහෙදිත් නෙමෙයි පැයක් විතර අඬන්න සිද්ධ වුණා. ඒ කියන්නේ ඒක සිතුවිලි වැල් මහා දුර දිග ගියා. ඉතින් ඒ ඒකම අදත් මට ආවා සිතුවිල්ල මම වහාම යටපත් කරගත්තා. ස්වාමීන් වහන්සේ ඒක මොකද්ද වගේ වෙලාවට ඒක තමයි ඒකත් අර මේ අහන ප්‍රශ්න වගේ පටන් ගන්නකොට කෙලස් බලය වැඩි සති බලය අඩුයි එතකොට අපි කෙලෙස් වලටත් ඉඳ තියාගෙන gediya පිටින් ගන්න යන්නේ නමුත් ඒ අතරමැදව සතිය වඩාන වඩාන යනකොට යම් ප්‍රමාණයකට කෙලෙස් එක්ක එනකොටම බය වෙන්නේ නැතුව මැදට යනකම් යන්න පුළුවන්. ඒත් ඒක ගොඩ නැගීගෙන ඉද්දී සටන පාවා දෙනවා. දවසක පුළුවන් වෙනවා මැද පහු කරලා ගෙවෙන කම්ම බලන්න. එතකොට පේන්න පටන් ගන්නවා මේක ක්‍රමයෙන් නැగిලා ගිහිල්ලා බැහැලා යනවා. බැහැලා යන පැත්තේ ජාග්‍රහයි. නමුත් ඒක වැඩි වෙගෙන එනකොට කෙලෙස්ය උද්දීපනයේ වෙලා එන වෙලාවේදී අදාළ සතිය සහ අදාළ ලෑස්තිලා යන ගතිය නැත්තම් අපි අතරමඟ පාවා දෙනවා. එහෙම පාවා දීම් ලක්ෂයක් කරලා තමයි දවසක අපි અભීතව මේකට මූණ දීලා සති බලය සති ඉන්ද්‍රිය සති බලයක් බවට පත් කරගෙන ඒලාට කෙලෙස් වලට අඳුර පාලා වහසි බස් කියනවා ඔබට පුළුවන් නම් වරි. මම ලෑස්ති. ඉතින් එතෙන්ද එන්න බෑ අර සතියේ ශක්තිමත් නැති කෙනාට ඒ වෙලාවදී යට තේරෙනවා කෙලස් ඇවිල්ලා අපිව ڇප්ප කරගෙන යනවායි කියලා. ඉතින් සමහරවිට අද කෙලස් ජයගත්තට හෙට වැටෙන්න පුළුවන්. නමුත් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට කෙලස් නැති කරන එක නෙවෙයි වෙන්නේ. කෙලස් පිළිබඳව අදිෂ්ඨාන ශක්තියක් එනවා. කොච්චර උඹලා දැඟලුවත් ওই නැටුවත් මම తాවකාලික පසුබෑවත් නැති කරනවාමයි කියන විශ්වාසය. ඊට පස්සේ ආව ඒ වැඩ ගොඩක් තියෙනවා තව ඉතුරුලා කරන්න හැබැයි හොඳ විශ්වාස හැඟීමෙන් ඉතින් එතෙන්ට යනකොට තමයි මේ සාසනය පිළිබඳ නිත්‍ය හැඟීමක් එනතන් නොසැලෙන ශ්‍රද්ධාවක් එන්නේ. එතෙන්ට එනකන් සමහර වෙලාවට අපි වරින් වර වරින් වර චපල ශ්‍රද්ධාවක් එක තමයි කටයුතු කරන්නේ. ඉතින් මේකේ තියෙන මේ දෙක අතර ජයග්‍රහණයේ රහස තමයි පාවා නොදී සටන ගෙනියන එක. පාවා නොදී සටන යන මිනිහ අනිවාර්යයෙන්ම දෙනවා. ආවා දෙන මිනිසයා බුදුහාමුදුරු නියෝජනේ වරද්ද ගන්නවා ධර්ම නියෝජනේ වරද්ද ගන්නවා තමනුත් නියෝජනේ වරද්ද ගන්නවා කියන හැම වචනයක්ම අනුන්ගේ මන්දෝත්සාහි හිත මන්දෝත්සාහි කරනවා මම පාවා දෙන්නේ සටන පාවා දෙන්නේ නැති කියන මනුස්සයාට මේ ලෝකේ යට කරන්න බැරි දෙයක් නැහැ ඉතින් ඒ නිසා අපි මේ කතා කරන්නේ අතරමැද ඉඳගෙන සමහරු ජයග්‍රහී පැත්තට නැමිලා ඉන්නවා සමහරු පරාජිත පැත්තට නැමිලා ඉන්නවා ඒක නිසා ඒ සෙන් බුද්ධ ආගමේ ඒ සෙන් මාස්ටර්ස්ලා කියනවා මේ වගේ හටනක ඉන්න අපි කොයි වෙලාවෙත් අපි ඉන්නේ gedara බලා ආපහු යන ගමනේ. ඒකාන්තේ නිවනට තමයි යටේ. වර්ග ජයග්‍රහී වෙනවා වර්ග පරද වෙනවා. ඒකට පාව දුන්නේ නැත්නම් සරණ කෙලින්ම ආපසු gedara බලා යනවා. ඒ නිසා මෙතන තියෙන්නේ අප්‍රත්‍යතව ජය පෙරදුම తాවකාලිකව බලන්න එපා. ගත්ත ධජය, ගත්ත ධූරය බිම නොතබා ධූර නික්ෂේපය කර නොකර දිගට ගෙන යාම තමයි අවශ්‍ය කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් අපි පැයක පැයකට පොඩ්ඩක් වෙලා වැඩි කර අරගෙන තිනවා සාකච්ඡාව සඳහා ඒ නිසා අපි මෙතන සිට කාලය ගනිමු. සක්මණ භාවනාවකට ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා තුනට නැවත සාමූහික භාවනාවකට මේ මතක් කිරීමත් එක්ක අපේ ප්‍රශ්න විචාරක වැඩපිළිවෙල නිමාව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි